ධර්ම දේශනා කළ යුතුනාට පස්සේ ධර්ම සම්බන්ධ හෝ වෙන කළ යුතු දෙයක් සම්බන්ධව ප්‍රශ්න විචාරාත්මකව හෝ සාකච්ඡාවක් කරන්න ආරාධනා කරන එක මගේ චාරිත්‍රය. ඒක නිසා පිස්සට වෙලා තියෙනවා නම් මේ ඉදිරිපත් කරපු අදහස් මත එනතන තම තමන්ගේ කටයුතු මතින් කළ යුතු මාතෘකාවක් හෝ ප්‍රශ්න තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් මම ඉල්ලා සිටිනවා. සාමාස ඔය අදහසක් ප්‍රකාශ කරන්න හිතුණා ඉතින් සාමාස ප්‍රකාශ කරේ ඉතාමත් වැදගත් අදහසක් විශේෂයෙන් හොඳ නරක කියන එක මම හිතන්නේ පතිය සමාන්දි ගොඩක් වෙලාවට මේ හොඳ නරක කියන එක එක එක විදිහේ අර්ථකථන ලබා දෙන මම හිතන්නේ සමාජයේ වාසීට සමහර අය සමාජ දේවල් හොඳයි කියනවා සමාජ දේවල් නරකයි කියනවා විශේෂයෙන්ම මට ඇහෙලා තියෙන සමාජ වලට ඕකයා ඉතින් මම හිතන්නේ ඔය සංකල්පය නිසා තමයි මිනිසුන් මානසික වශයෙන් ව්‍යාකූල ප්‍රාප්තියකට පත් වෙනවා හොඳ මොකද්ද නරක මොකද්ද කියලා තේරුම් ගන්න. එක පිරිසක් කියනවා වේදේ හොඳයි කියලා තව පිරිසක් කියනවා වේදේ නරකයි කියලා. මම හිතන්නේ නිරෝධ මතක් තියෙනවා නම් පුළුවන් හොඳ කියන තේරුම් ගන්න. මම හිතන්නේ සාමාන්‍යයෙන් ප්‍රකාශ කරන ඉතාමත්ම වැදගත් උදාහරණයක් විශේෂයෙන්ම මෙවැනි බටහිර සමාජයක හොඳ නරක කියන එක ව්‍යාකූල තත්ත්වයකට පත්වලා ඉන්න සමාජයකට මට සාමාන්‍යයෙන් ගොඩක් අදහසක් තියෙනවා මගේ අපි ඇත්තට මේකට දෙවිදයකින් අපි අපේ මේ ධර්මානුකූල පින බව කුසල අකුසල කියන අපි භාවිත කරන වචන දෙක ඒකට අටුවාචාර්යන් වහන්සේලා දෙන්න උත්සාහ කරනවා මෙන්න මේ නිරුක්තියක් කුසලයක් කියන එක අඳුර ගන්න පුළුවන් වෙන්නේ තමන්ට අනුන්ට හානි නොකරන දේ දැනට මත්තට හානි නොවන දේ කියන්නේ. ඒක තමයි ඒක තමයි අපි මනින ක්‍රමය. තමන්ට වාසි වුණත් අනුන්ට හානි වෙනවා නම් කුසලයක් වෙන්නේ නැහැ. අනුන්ට වාසි වුණත් තමන්ට හානි වෙනවා නම් ඒත් කුසලයක් වෙන්නේ. ඒකත් හොඳටම තේරෙනවා. ඒ වගේම තමයි දැන් මේ වෙලාවේ සැපති වුණාට මත්තට තමන්ගේ ජීවිතයට හානි කරන එක කුසලයක් වෙන්නේ. ඒ වගේම මාත්‍ර ලාභයි කියලා දැන් හානි කරගන්න ඒ කුසලයක් නෙමෙයි. සර්වඥාන්සෝ වයින් කරලා මැදමාවත සම්‍යක් දෘෂ්ටිය අන්ත දෙක අතර හැරීම කියලා ඔය මැදින් හොඳ ඉඩක් තියෙනවා. ඔය කියන දෙක මැද හරි හොඳ ඉඩක් තියෙනවා. අන්නේ ඉඩ ටික තමයි සම්පජඤ්ඤය කියලා මේ සත්‍යපට්ඨාන සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ. අපි වැඩක් කරන්න ඉස්සලා ඒකේ සාතක සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤය ආදී වශයෙන් වැඩක වැඩේට යන්න ඉස්සලා සලකා බලන ගතිය ඒක තමයි අද ඇත්තට ලෝක හිගම දේ නැත්නම් මේ ප්‍රමුඛතාවයේ සිද්ධිය වුණ එක. එහෙම නැත්නම් අපි කියන තැනකට නායකත්වය දෙන්න පුළුවන් ශක්තිය. පරිපාලන කළමනාකරණ ශක්තිය හරියටම ඇත්තටම බටහිර ලෝකේ සම්පූර්ණයෙන්ම කියලා දැන් තන්නේ ක්‍රම ප්‍රභවයේ මතුවලා තියෙන ඉන්දියාවේ පවරයි. ඇමරිකාවේ තියෙන හැම කම්පැනි එකටම නායකත්වයේ පරිපාලනය ඉන්දියාවෙන් දෙන්න වෙලා තියෙනවා. ලංකාවේ නැතුව නෙවෙයි. නමුත් ලංකාවේ චිත් ප්‍රදේශය අඩුයි. ඉතින් ඒ ටික කොණු කරගත්තා නම් ඔය විෂය ඕනේ ඇත්තටම පක්කරි ව්‍යාපාර කර්මකත්වේ නැගත්තේ දැනගත්තට විෂයක් අවශ්‍යයි. ඒ විෂයේදී දේවල් තියෙන දේවල් ගොනු කරගන්න හරි ගැස ගන්න පුළුවන් නම් ඒක ඉතින් ලොකුම ලොකු අවශ්‍යතාවයක් කියලා තියෙනවා. ඒක පැත්තක දාලා ලෝකාර්ථිකයේ පැත්තක දාලා Taman ළඟ තියෙන සීමිත සම්පත්තික අවශ්‍ය දේකට යොමු කරන්න ඒ සම්පජන්්‍ය ටික කල්පනා කරගන්න පුළුවන්කම එනවනම් ඒක සම්බන්ධයෙන් කියලා තිබුණා ග්‍රැන්ඩිල් ධර්මවර්ධන මහත්තයා එමත් මෙල්බන් වලට ගියාම එනවා මේ භාවනාවටත් එනවා දැන් මෙල්බන් වල ඉන්නේ අපේ හිත විද්‍යාවේ වර්ධන සංගමේ සභාවතුමා එතම ඊළසන පෙරවදනක අපේ තරුණ තරුණයෝ ටීනේජර්ස් ලා කියලා තිබුණා 13 19 අතර තරුණ පොඩි පළම් පළම් තියෙන කට්ටිය යෝජනා කළ ටිකක් අමාරු වැඩක් දවස් 10ක භාවනාවක් කෙරුවා කවදාකවත් වැරදි පාර්ට්නර් තෝරන එකක් නැහැ කියලා කියනවා. අපි මනුස්සයත් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරලා මොනවා කරා මුළු ජීවිතේම ඉඳ වෙනවනේ. ඒ නිසා අපි තෝරන්නේ ටිකක් වගතුව කියලා. ඒ වගේම කවදාකවත් ඉලන්දාරියේ මේ කුඩු මතකේ පාවිච්චි කරන එකක් නැහැ කියලා මෙච්ච මෙච්ච හානි වෙනවයි කියලා. ඒ ඒ ඒ නිසා අපිට කවදද පුළුවන් වෙන ජාතික මට්ටමේ මේ හොඳ නරක දෙක තේරුම් අරගන්න පුළුවන් පසුබිමක් මානසිකත්වයක් ඇති කර දෙනවා. ඉතින් මම නැත්නම් 26 28 විතර වෙනකම් මගේ පුද්ගලික ජීවිතයේ මට හරිම අන්දබන්ද ගාවක් ආවා මේ දෙක තේරෙන්නේ නැහැ. ඒක තමයි හිනහ වෙන්න කතාවක් කියන්න පුළුවන්. ඒක අපි එක්කෙනෙක් ප්‍රශ්නයක් නෙමෙයි මේක ජාතික ප්‍රශ්නයක් කියලා. ඒක කියලා තියෙනවා මේ ගැන කතා කරනකොට මේ දර්ශන විද්‍යාව පැත්තෙන් බලනකොට ටිබෙට් රට කියන ලෝකයේ තියෙන තාම සීතල රට හොඳ දේ සහ නරක දේ අපාය සහ ස්වර්ගයත් එක්ක සම්බන්ධ කරලා තමයි කියලා දෙන්නේ. හොඳ දේ කිව්වොත් ස්වර්ගයට යනවා, නරක දේ කිව්වොත් අපායට යනවා. ඉතින් ඒගොල්ලෝ කියනවලු සතුන් මැරි මොහොතකම් කිරුවදී නරක දෙයක් කෙරුවොත් ඒගොල්ලෝ මේකටත් වැඩිය සීතල ඉතාමත්ම සීතල නරකයකට යොමු වෙනවා කියන්නේ. හොඳ වැඩ කෙරුවොත් උණුසුම් මැරි තැනක සමශීතෝෂ්ණ තැනක ජීවිතය ලැබෙනවා. ඊට වැඩිය වෙනස් වෙන අරාබිකරේ සම්පූර්ණ උරුසම තියෙන තැනකත් ඔය කතාවම කියනවා. නරක වැඩක් කරුවොත් එහෙම තද්ද තද උරුසම තැනකට ගිහිල්ලාපත් කළේවල එයා පායගත වෙනවා. හොඳ වැඩක් කරුවොත් සීතලක් හම්බ වෙනවා කියන්නේ. ඒකට ටිබෙට් රටේ අපාය දුර අරාබිකරේ දිව්‍ය ලෝකයට සමානයි. අරාබිකරේ අපාය අරේ දිව්‍ය ලෝකයට සමානයි. කියන්නේ අපි හොඳට නරක තෝරන්නේ අපි හැදිච්ච කල්චර් එක හැටියට තමයි. පසුබිමට තමයි. මොකද සර්වඥාන්සේ උත්තර දෙන්නේ එහෙම එකට නෙවෙයි. උන්වහන්සේගේ හැම විසාවෙම සර්වව්‍යාපී ක්‍රමයකට උත්තර දීලා තියෙන්නේ. එහෙම පටු වෙන්නේ නැහැ. දේශපාලන වශයෙන් හෝ භෞතික මතිමතාන්තර වලින් හිර වෙන්නේ නැත්නම් කරපත් වෙලා තියෙනවා. අපිට ඒ උරුමේ තියෙනවා. ඒ නිසා ඒක පුරුදු කරන්න අර විවුර්ත මනසක් ඇති කරගන්න මේ විතර මන්නම් මගේ ජීවිතේ නම් මම ගාකමට උදා වුණේ ධර්ම සාකච්ඡා. බණාන්න මට එච්චරම වේගයක් තිබුණෙත් නැහැ. සීලානුගහිතයක් වශයෙන් මම කියන්නේ ධර්ම සාකච්ඡාවලින් තමයි ගොඩාක් වෙලාවට මේ කර්ම මතුවලා ගොඩාක් මේ වැදගත් පුංචි කරුණු එකපාරට මතුවලා ආවම උක කාලෙකින් හම්බෙච්ච chance ලැබෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ මම හරිම කැමැතියි දැනටත් මම නිතරම වගේ පොතක් කියවනකොට වුණත් මම බලන්නේ මේ මතවාදී ගැටුම් තුලින් මතුවෙන ලස්සන අදහස්. ඒ නිසා මේ දෙමාපියෝ උත්තර කල්පනා කර ගන්න ඕනේ දරුවන්ට නිතරම විවෘත සාකච්ඡාවක් මාර්ගයෙන් මේ ෆ්‍රී ඇසෝෂියේෂන් ඩයලොග් එක මාර්ගයෙන් ඒකට කාරණා ඉදිරිපත් කරන මිසක් එල්ල කරන්න දෙන්න එපා. යොමු කරවන්න එපා. යොමු කරපු ගමන් උත බයිර කරනවා. මම දෙන්න හොඳම නිදර්ශනය තමයි ඔය පොඩි උන්ට ඉදුල්කට ගන්නකොට ලංකාවේ කොහොමද සෙල්ලම දන්නවද? සූ කැමති ඔක්කොම ಜಾති වටෙන් දිලා පොඩි එකක් මැදි තියෙනවා. මෙහෙත් කරනවාද? ඌ තෝරණයකින් කියනවා මෝ චිත්‍රකාරයෙක්. මේ මෝ ගණන්කාරයෙක් වෙනවා කියනවා පුතේම ගණන්කාරයෙක් වෙන කියලා ඔක මැදින් තියන්නේ නැහැ. පොඩි එකා කැමති හැමදේම හරි ගසලා වටේදී ලොකු දෙනවා ඇද්දක වහගෙන ඉන්න මැදින් තිබ්බා කියලා බලාගෙන දෙමාපියෝ මේක මොනවද තෝරන්නේ කියලා. ඒසොට ඒක පොඩි එකකට ලස්සන දෙමාපියන්ට ලස්සන. දැන් ඔබ සිවිල් සර්වන් කෙනෙක් වයන් ඔබ දොස්තර කෙනෙක් වයන් කියලා කිව්වනම් ඉතින් කුරුසෙල් තියලා යන ගැහුවා වගේ තමයි. අනේ මේ පාතාවන්නේ ඇතිකරන්න පුළුවන් ද කියන එක. ඒ කියන්නේ අතරම දෙමාපියන්ට සීමිත ප්‍රදේශයක් සීමිත මුදල් ප්‍රමාණයක් සහ සීමිත හැකියාව දෙන කරන්න පුළුවන් ද කියන එක. ඉතින් සමහර දැන් වල කෙරෙනවා. ඉතින් මම උගාක්ෂරහට කරන්නේ ඔය ඔකෙන් අසහනයටපත් වෙච්ච තරුණයෝ හරිය තරුණයෝ හම්බෙච්චාම පොඩ්ඩක් කියලා කතා කරනවා කලාතුරකින් හම් වෙන කතා කියලා අහනවා ඕගොල්ලෝ ඉන්නේ අපේ අනේ නෑ ස්වාමීන් වහන්සේ අම්මලා තාත්තලා කොයි වෙලාවෙත් ඇඟිලි ගන්නවා මොන්න කරදරයක්ද කොහේ ගියත් අහනවා අනම්මනම් කියලා ඉතින් ඕගොල්ලෝ දන්නේ නැහැ ඩාක්ටර්ලා අහලා නැති වෙන මේ කතාවෙන්ද. ආවරවත් උදේට කතා කරලා ඉවරලා ඉතින් මම අහනවා දැන් ඉතින් කොහොම අපි දැන් තමයි තේරෙනවනේ මේ අං ඇඟිලි ගහන ගත්තාම ජීවිතේ කොච්චර මොන සැප දුන්නත් වැඩක් නැහැ කියලා. ඔය ඇත්ත දරුව ඇති කරුවාට පස්සේ ඔය ඇත්ත කොහොමද දරුවන්න පිටින්නේ කියලා. කට උත්තර නැහැ. මොකද අනිවාර්යයෙන්ම මේගොල්ලෝ ඔය වැඩේම කරනවා. රැක් කරනකොට යුනිවර්සිටි එකේ කරන සෙල්ලමනේ තියෙන්නේ. ඒ දවසට පක්කරව දානවා අනේ අපිට වද දෙනවා අමනුෂ්‍යකම් කරනවා කියලා අනිකානේ ඒ බැච් එක තමයි ඊගාවට බැච් එක දෙන්නේ. ඉතින් මේ මනුස්ස ජීවිතය කියන්නේ සංසාර කියන්නේ අන්න ඕ වටවලල යෑමක්. ඒ නිසා අපි ඒ වෙලාවට නම් හිතන්නේ අනේ දෙමාපියෝන්ගේ මේ නොදැනෙමුකම කියලා. නමුත් ඒක නේ ආරයක් මේ යන්නේ චිත්ත නියාමයක් වැඩ කරන්නේ. ඒක දැනගන්නයි බුදුහාමුදුරුවෝ කියන්නේ. කෙනෙක් විසින් කෙනෙකුට කරන දෙයක් නෙවෙයි. න්‍යායක් තියෙනවා මේක. ඒ කියන්නේ න්‍යාය හොඳට දැනගත්තොත් මෙසේ තේරෙනවා අපි අනුන්ට මේ දුක නැත්නම් දුකට හේතුව හේතු කරන් හැදුවට අපේ හිත මේක පුළුල් විශේෂ සම්මා කියන වචනේ සමහර අර්ථකථන දෙනවා පුළුල් කියන දේ පුළුල් විශේෂ කල්පනා කරන්න පුළුවන් නම් හරි වටිනා මේ ගැටළු සංකීර්ණ ප්‍රශ්නයක් අපි විසඳ ගන්නවා නැත්නම් අපි දවසේ කටයුතු නිම කරන විදිහට මම අපේ නන්දිය ස්වාමීන් වහන්සේ නිලා සිනහ දවසේ කටයුතු සමාප්ත කරා